ස්වාමින් වහන්සේ මට තව ඊගාවට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අවබෝධයයි ප්‍රතිවේදයයි ඒ දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමින් වහන්සේ. අවබෝධය කියන එක අපේ සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් අපි කතා කරන අවබෝධය. අවබෝධය කියලා කියන්නේ ප්‍රඥාවෙන් යමක් දැක ගන්නා ස්වභාවය. එතකොට යම් දේශනාවක් අහලා අපට යම් ප්‍රමාණයකට ප්‍රඥාවෙන් ඒ කාරණේ වැටහෙන. ඊළඟට ඒ ගැන හිතලා කල්පනා කරලා යම් ප්‍රමාණයකට අපට ප්‍රඥාවෙන් වැටහෙනවා. භාවනා කරනකොට සති සම්පජඤ්ඤේ ප්‍රමාණයට යම් ප්‍රමාණයකට අපට ඒක වැටහෙනවා. හැබැයි මේ සති සම්පජඤ්ඤය දියුණු කරලා හරියටම මේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරනකොට ඒක තමයි ප්‍රතිවේද කියන්නේ. උදාහරණයක් හැටියට ගත්තහම දැන් පොඩි දරුවෙකුට අම්මා කියනවා පුතේ ගින්දර අල්ලන්න එපා පිච්චෙන. ඊට පස්සේ අම්මා නොඑක් જાති පුච්චලක් පෙන්න. එතකොට අම්මගේ අත පිච්චෙනොත් දරුවා දකිනවා. දැන් එතන මේ ඔක්කොගේම දරුවට යම්කිසි අවබෝධයක් ඇති වෙනවා මේ ගින්දර පිලිස්සෙන දෙයක්. මේකෙන් හානියක් වෙනවා කියලා. හැබැයි ඒ දරුවට තාම ප්‍රතිවේදය ඒ කියන්නේ Taman අත්දකලා ප්‍රත්‍යක්ෂ භාවයේ නෑ. එයා කවදා හරි ගින්දර අල්ලපු දවසක පිච්චුනහම තමයි අන්න ප්‍රත්‍යක්ෂ කොට දැක දැනගන්නේ පිච්චෙනවා කියන්නේ මේක. මේකෙන් මෙහෙම දෙයක් වෙනවා අන්න ඒ වගේ තත්වයක් තමයි ප්‍රතිවේධ කියනකොට ආයෙ එතනින් එහාට කවුරු කොහොම කිව්වත් වෙනස් වෙන්නේ නැති මට්ටමට ඒකේ අත්දැකීම සති සම්පජඤ්ඤයෙන් ලබන එතකොට අපිට ගින්දරෙන් පිලිස්සෙන එකට ප්‍රතිවේද කියන්න බෑ මොකද ඒක සති සම්පජඤ්ඤයෙන් ගන්නෙ නැති නිසා. නමුත් මේ ධර්මයේ පිළිබඳ නාම රූප ධර්මයන් පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් හරියටම අර ගින්දරෙන් පිලිස්සුනා වගේ වෙන කවුරු කිව්වත් වෙනස් නොවන මට්ටමකට මේක ප්‍රත්‍යක්ෂ ඒ නිසානේ දැන් අර සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මුළු කය පුරාම කුෂ්ඨ රෝගේ හැදිලා ඒකෙන් පීඩා විඳිනවා එතකොට ඒ නිසාම ඔක්ට කවුරුවත් රැකියාවක් ඔතනකවත් රැකියාවක් කරන්න බෑ. ඒ සඳහා සෞඛ්‍ය තත්ත්වෙකුත් නෑ. එතකොට ඒකෙන් ඕජාව වැగిරෙන නිසා, ගඳ ගහන නිසා යන යන තැන්වල පන්න ගන්නවා. අමාරුවෙන් තමයි මොන මොනවා හරි ටිකක් හොයාගෙන ජීවිතේ ගැට ගහගන්න. ඒතකොට ඔහු දිනක් යනකොට පිරිසක් එකතු වෙලා ඉන්නවා මෙතන මොනවා හරි කෑමක්ට යමක් තියද කියලා බලන්න ඔහු කිට්ටු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දහම් දෙසා ඔහුගේ සසර හුරුවත් එක්කලා ඔහු සසර ගුණධම් වඩපු කෙනෙක් භාවනා කරපු කෙනෙක් අර පසේ බුදුවරයෙකුට දෙවුරු පෙරවගෙන යනකොට මුළු ඇඟම වහගෙන ඉන්නේ මොකද මුළු ඇඟම කුෂ්ඨයක් හැදිලාද කියලා නිග්‍රහ කරපු එකේ විපාකය නිසායි මේ විඳවන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඔහුගේ වාසනා ගුණය දැකලා ඔහුට වැටහෙන ආකාරයට දහම් කරුණු මතු කරනවා. ඒ දේශනාව අවසානයේදී ඔහු සෝවාන් සෝවාන් වෙලා අර පිරිස අතරින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි ඒකාන්තේ ධර්මයේ ස්වාක්කාතයි එතකොට සංඝයා සුපටිපන්නයි කියලා ඒක ප්‍රකාශ කරලා තථාගතයන් වහන්සේට වැඳලා පිටත් වෙනවා. සක්‍ර දෙවෙන්ද්‍රය කල්පනා කරනවා මොහුගේ මේ සද්ධාව විමසා බලන්නට ඕන කියලා මහේශාක්‍ය ලීලාවෙන් ඔහු ඉදිරියේ පෙනී ඉඳලා කියනවා මේ මම සක්‍රදේවයන්ට. එතකොට මට පුළුවන් ඔබේ කුෂ්ඨය සම්පූර්ණයෙන් සුව කරලා දෙන්න. ඔබට ජීවිතාන්තය දක්වා ජීවත් වෙන්න අවශ්‍ය සම්පත් දෙන්නත් පුළුවන්. හැබැයි එක දෙයක් කරන්න ඕන මා වෙනුවෙන්. මොකද්ද? ඔබ ආපහු බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මට ඉස්සල්ලා පොඩි වැරදීමක් වුණා. මං කිව්ව දේ නිවැරදි නෑ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නැහැ. ධර්මයේ ස්වාක්ඛාත නැහැ. එතකොට මේ මාර්ගයේ පිළිපදින තැනැත්තාට මනවින් දුක් කෙලවර කරන්න බෑ. ඒ කියන්නේ මේක සුපටිපන්න නෑ කියලා කියලා එන්න. ඒක කියලා ආවොත් අර පිරිස ඉදිරියේ ප්‍රකාශ කරලා આવොත් මම කුෂ්ඨයත් හොඳ කරලා දෙනවා. සම්පූර්ණ ජීවිතාන්තය දක්වා ජීවත් වෙන සම්පත් දෙනවා. මේක කිව්වහම අර කුෂ්ඨ රෝගියා කියන්නේ මට ඔබේ උපකාරත් එපා ඔබ වෙන කෙනෙක් දකින්නවත් කැමති නැහැ වහාම මෙතනින් ඉවත් වෙන්න. සක්‍ර දෙවියන් රහනවා මම මෙච්චර උදව්වක් කරන්න හදද්දී අයියව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔහු කියන්නේ මම ප්‍රත්‍යක්ෂව දැකගත් දේ වටහාගත් දේ එහෙම නෙවෙයි කියන්න කියලා ඔබ කොහොමද මට කියන්නේ? අන්න ප්‍රතිවේදය කියලා කියන්නේ. අර දැන් පොඩි දරුවා ගින්නෙන් පිලිස්සුනහම මේකෙන් වෙන જાති පිච්චෙනව දැක්කත් අම්මගේ අත පිච්චෙනව දැක්කත් ඒක ඔහුට ප්‍රත්‍යක්ෂ බවක් නෑ. හැබැයි තමන්ගේ අත පිච්චුනහම ඔහු දන්නවා. නෑ නෑ මේක පිච්චෙන්නේ නෑ. ගින්දර අල්ලපුවම සීතලයි පුතේ මේක අල්ලන්න කියලා කිව්වට පොඩි එක ආයෙ අල්ලන්නේ එහෙම කවුරු හරි කියනවා නම් ඒ මොඩේක් හැටියටයි දකින්නේ. ඇයි ඒ දැන් දරුවා බොඩි වුණාට එයාට මේ අත්දැකීම තියෙනවා. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව ආය සක්‍ර දෙවෙන්ද්‍රයන් නෙමෙයි කවුරු කිව්වා වුණා ඒක වෙනස් නොවන ආකාරයට ප්‍රත්‍යක්ෂ වීම තමයි ප්‍රතිවේද කියලා කියන්නේ. බොහොම පින් ස්වාමින් වහන්සේ තාමත් උසස් ලෙස අවබෝධ කරලා දුන්නා. ඔබ වහන්සේට අප්‍රමාණ පින් මිදුක් මේ සෝපත් වේවා.